තිස්වන පරිච්චේදය අජාත සත්තු රජු අජාත සත්තු රජුහා ඔහුගේ මුරකරුවෝද සේවක පිරිසද රාතුන් වහන්සේලා රැස්වීම් ශාලාවට යාබද දාන ශාලාවට එනතුරු ඒ අභ්‍යස ගෞරවයෙන් පිරි දෙනෙත්වලින් බලා සිටිති අජාත සත්තු රජු මිදින පැමිණෙත්තේ තමාගේම දෑතින් මහා සංඝයාට දන් පිදීමටයි. මේ වතාවේ බිසව ඔහු සමග පැමිණ නැත. ඔහුට හරිහැටි නින්දක් නොලැබුණාක් මෙන් පෙනෙන්නේ ඔහු කල්පනාවෙන් බරිතව යම් කිසි කැළඹිලි ස්වභාවයකින් සිටිය නිසාවෙනි. ආනන්ද හිමිහා මහා කච්චායන හිමිවරුන් අන් අයට ඉදිරියෙන් ඇවිද එන්නේ කතා බහක ගැලීගෙනයි. අද දහවල අනුකාරක රැස්වීමට පැමිණෙන ලෙසට රජතුමාට කළ ආරාධනය මාගත් නිවැරදි තීරණයක් යයි මම කල්පනා කරනවා මහා කස්සප හිමියෝ පවසති. අජාත සත්තු රජු වසර කිහිපයකට පෙර සිදු වූ තම පියරජුන්ගේ මරණය ගැන හිත හදාගන්නට හැම වෑයමක්ම දරලා තිබුණත් අපේ මේ සිහිපත් කිරීම්වලදී ඔහුගේ කොටස වාර්තාගත කිරීම ගැන නම් සිත් වේදනාවට පත්වන්නට ඇති ආනන්ද හිමි පිළිතුරු දෙයි. දේවදත්තගේ කැරලි කාරකමයි බිම්බිසාර රජුගේ මරණය ගැනයි කතා කරන විට මේ අදම සිදුවීම් වලට රජුගේ සම්බන්ධකම් හෙළි නොකර බෑ. මා හිතන්නේ මේ සේරම ගැන ඇත්ත කතා කිරීම රජතුමාටත් හොඳයි කියා මහා කස්සප හිමි පවසයි. ඒ කර්මයන්ට විපාක විඳිය යුත්තේ ඔහුම පමණක් වුණත් ඒ ගැන අනුකාරක සභාවට පාපොච්චාරණය කිරීමෙන් ඔහුට ලොකු මානසික සහනයක් දැනේවි යයි මට හිතෙනවා. ඔහු ඔසවාගෙන යන පසුතැවිල්ලෙන් බිඳක්කෝ අඩු වී වී යයි හිතෙනවා. මේ අඳුරු දිනයන්ට පසු ඔහු සහ මුලින්ම බුදුන් දහම් සංකුන් සරණ ගිය කෙනෙක්. බොහෝ හොඳ කටයුතු කරගෙන කුසල් රැස් කරගෙන තිබෙනවා. මේ සභාව පැවැත්වීමට අනුග්‍රහය දැක්වීමත් ඔහු කරගන්න මහත් පින්කමක්. මට හිතෙන්නේ අද නම් ඔහුට හිත රිදෙන දවසක් වේවි. රජ කෙනෙකුට ඒ වාගේ හානිවන්නේ කලාතුරකින් මහා කස්සප හිමි පවසයි මා තුළ නම් ඔහු කෙරේ ඇත්තේ කරුණාවම පමණයි නමුත් ජීවත්වන විට අපි කරන කියන හිතන දේවල් වලට අපිම තමයි වග කියන්නට ඕනේ වැඩිහිටි භික්ෂූන් දෙනම එකිනෙකා දෙස බලා හිස් සලා තමන් වහන්සේලාට නැමි වැඳ දෙපා අල්ලා ගෞරව දක්වන අජාසත් රජු වෙතට ලන් වෙති. ඔහුගේ ප්‍රධාන අමාත්‍යවරුද එසේම කරති. ඔබ වහන්සේලාට යලිත් දන් පිළිගන්වන්නට ලැබීම මට ගෞරවයක්. රජතුමා පවසයි. ඔබතුමා අප හැම වෙනුවෙන් කළ හැම දෙයකටම අප කෘතඥ වෙනවා. මහා කස්සප හිමි පවසයි. ඔබතුමා මේ දාවල අපේ අනුකාරක රැස්වීමට සහභාගී වීමට එකඟ වීම ගැන ස්තුතියි. මට විශ්වාසයි ඔබතුමා අපට කියන සියලු දේම ඊටාම වැදගත් වන බව ආනන්ද හිමි පවසයි. මහරජ කෙනෙකුන් වශයෙන් ඔබේ ජීවිතයේ ඒ වේදනාකාරී සමය විශ්ලේෂණය කරන්නට කැමැත්තෙන් ඉඩ දීම ඔබතුමාගේ මානසික ව්‍යාකූලත්වය මග හරවා ගැනීමටත් හේතු වේවි. රජතුමා වික්ෂිප්ත වී කතා කරගත නොහැකි වේ. හිස නමා වේවුලන දෑතින් ඔහු රහතුන් වහන්සේලා දෙනමට දාන ශාලාවට ඇතුළු වීමට මග පෙන්වයි. උත්සව අවස්ථාවේ අජාසත් රජතුමා සංසුන්ව හැසිරෙයි. නමුත් ඔහු මදක් පසුපානා ස්වභාවයක් පෙන්වයි. ඔහු මෙදින පිළිගන්වන දානයේද වෙනදාටත් වඩා පිළිවෙලය සිය ගණනක් පිරිස කෑම පිසීමට සහ පිළිගැන්වීමට යොහුසුළු වෙති. මේ නිසා රහතන් වහන්සේලාට අවසි හැම දෙයම හොඳම ආකාරයට පිරිනැමෙන බව රජතුමා තහවුරු කරගනී. දානෙන් පසු රජතුමා කඳු මුදුනට යන පටු මාවතේ ඉදිරියෙන්ම ගමන් ගනී. අනුකාරක රැස්වීම වෙනුවෙන් ඔහු එහි වියන් සහිත කුටියක් තනා ඇත. එහි ගොමුතුරුණු අතුරා එක් කෙළවරක මදක් උස් වේදිකාවක්ද තනා ඇත. භික්ෂුන් වහන්සේලා හිඳගන්නේ එහිය. සතර දිශාවම විවරව පෙනෙන ලෙස වියනෙන් එල්ලා වැටෙන සුදු තිර පසු පසට කර බැඳ තිබේ. යහපත් පැහැදිලි දිනයක් හේයින් මගද රාජධානියේ සියලුම පරිසරය හතර වටින් දිස්වෙයි. රජතුමා මුරකරුවන්ට එන්නට අවසර දී ඇත්තේ එක්තරා ඉහළකට පමණි. මේන් සාකච්ඡාවට උචිත හුදෙකලාව ලැබේ. හිරු මුදුන් වන්නට පෙර රජතුමා තම ඇමතිවරුන්ට පෙරලා නුවරට යන්නට අනකර ඇත. කඳුකර පටුමගනගෙන විට සෝපාක හිමි ආනන්ද හිමියන්ගේ වැලමිට අල්ලා සිටි ඔවුන් මුදුනට ලන් වූ විට බුදු හිමියන්ගේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ පරිසරයේ රස විඳීමට මතකට නතර වෙයි රජතුමා තම කතාව කීමට මේ කඳු මුදුන තෝරා ගැනීම සැලකිය යුතුය ආනන්ද හිමි පවසයි අප මේ දකින්නේ ඔහු පාලනය කරන දේශයයි. ඔහුගේ පිය රජු වූ බිම්බිසාර රජතුමා මේ සියල්ල ඔහුට පැවරුවේ පුතුට ඇති ඉමහත් ආදරයෙන්. ඒ විදියට රාජ්‍ය බාර දුන්නේ අජාත සත්තු කරන සියලු ද්‍රෝහිකම් බිම්බිසාර රජතුමා නොදෙන නොමේ. ඇතැම් විට ඔහු මෙතන තෝරාගත්තේ තමන්ගේ අතීත ක්‍රියාවන් කෙසේ වෙතත් තමා තවම රජු බව අපට මතක් කිරීමට විය හැකියි. සෝපාක හිමි පවසන්නේ කල්පනාවෙනි. මාත් හිතුවේ එසේමයි. ආනන්ද හිමි එකඟ වෙයි. ඒ රජුන් ඇවිත් යන බව තවම මේ රජුන් දන්නේ නැති හැඩයි. ඒ අය ඉතිරි කරලා යන්නේ ඉතිහාසයේ පාසටාන් පමණයි. නමුත් බුදු හිමියන්ගේ උරුමය නම් හැමදාමත් চিරාත් කාලයක් පවතිනවා ඒකාන්තයි. අජාසත් රජතුමා අනුකාරක සභාවේ රහතුන් වහන්සේලා හැමදෙනාම අසුන් වෙතට කැඳවාගෙන යයි. ඊළඟට මතක ධාරී භික්ෂූන් දස දෙනාද සුවපහසු අසුන්වල හිඳුවයි. අනතුරුව තමා බුමුතුරුණු වැතිරුණ වේතිකා තලයට පහතින් ඉදිරියෙන් හිඳගනී. ඔහු අනුකාරක සමාජිකයන්ට මුහුණලා සිටින්නේ තනිවමයි. දේවදත්තයන්ගේ භීෂණේ කතාන්දරේ තමාගේ පුද්ගලික වාර්තාව බාහිර වෙන කිසිවෙකුට ඇසෙන්නට නොලැබෙයි. මහා කස්සප හිමි එක් සැනින් කතාව පටන් ගනී. ගරු ආනන්ද හා බද්දිය හිමිවරුන් කලින් කී වාසේ දේවදත්ත හිමි යෝන් වී පටන්ම හිතුවක්කාර දඩප්පඩකම් කළ අයෙක් විය හැම විටම ඔහුට සිතුනේ තමා සිද්ධාර්ථ කුමාරයාගේ දෛවයේ සෙවණැල්ලේ ඉන්නවා වගේ දරුවෙකු කාලයේ ඊර්ෂාව ඔහු තුල ඉස්මතු වුණා ගරු උපාලි හිමියන් සහ වෙනත් ශාක්‍ය නෑදෑයන් සමග මහාන වුණාට පසු දේවදත්තයන්ට ඕනෑ උනේ අන් අයගේ අවධානයයි. උපාලි ආනන්ද අනුරුද්ධ හා බද්දේ යන හිමිවරු මේ කතාවට එකඟව හිස් සලතී මහාන වූ පසු ඔහුට ඊර්තිඵලය ලැබුණත් ආධ්‍යාත්මික වශයෙන් මාර්ගඵල ලැබීමට කිසි දිනක සමත් උනේ නැහැ. ඔහු හැදුනේ වැඩුනේ වඩාත්ම දේශපාලනමය පසුබිමක් ඇති නිවහනකයි. බත්තිය හිමි පවසයි. ඒ නිසා ඔහුගේ නැඹුරුව තිබුණේ දේශපාලනයටමයි. ඒ හා බැඳී එන අස්තීර ජනප්‍රියතාවයටයි. භික්ෂුවක් වශයෙන් හැම විටම මලගෙවල්, මඟුල්ගෙවල් හා වෙනත් රැස්වීම් වලට යමින් ඔහු උත්සාහ කළේ සාමාන්‍ය ජනතාව අතර ජනප්‍රිය වීමටයි. නමුත් ඔහු තේරුම් ගත්තේ නැහැ ඒ ජනතාව ඇතැම් සංඝයා වහන්සේලා වෙත ඇදී ගියේ ඒ ඒ අයගේ ආධ්‍යාත්මික අවබෝධය නිසාය කියා. ඒ නැත්නම් හැමගේ ජීවිතය යහපත් කිරීමට ඒ අය නැනවත් නිසාය කියා. ඒ භික්ෂූන් වහන්සේලා එසේ කළේ පෞරුෂය නිසාවත් ජනප්‍රියතාවය නිසාවත් නොවේ. අවංකව අනුගාමිකයන්ට ධර්මය පෙන්වීම ඔවුන්ගේ අවශ්‍යතාවය වුණා. නමුත් දේවදත්ත විශ්වාස කළේ බැලු බැල්මට පෙනෙන දෙය පමණයි. රාජ සභාවේදී ඔහු කළේ එයමයි. ඔහුගේ ආත්මාර්ථය වඩ වඩාත් පැතුවේ ඒ වගේ අවස්ථාවන්ය. තමා සමග පැවිදි වූ අනෙක් පස් දෙනා තමන්ට වඩා ඇතැම් විට මිනිසුන් අතර කැපී පෙනීම ඔහු රිස්සුවේ නැහැ. එවිට තමා ඔහු ඔබතුමා වෙතට අවධානය යොමු කළේ මහරජතුමනි මහා කස්සප හිමි පවසයි තමා කැපී පෙනීමට නම් තමාගේ ආත්මාර්ථකාමී අදහස් ප්‍රකාශ කිරීමට නම් දේශපාලන නායකයෙක් අවශ්‍ය බව ඔහුට වැටහුණා හැම තැනම සොයා බලා ඔහු ඔබව තෝරාගත්තා ඔබේ පිය රජු වූ බිම්බිසාර රජු බුදු හිමියන්ට කොයිතරම් බැතිපරද කියාත් ඔහු දැන සිටියා බිම්බිසාර රජු තමාට නම්මවා ගන්නට බැරි බවත් දේවදත්තයන් දැන සිටියා අවාසනාවකට වගේ දේවදත්තගේ ඉලක්කය වූයේ මහරජතුමනි ඔබතුමායි අජාසත් රජු හිස දෑතෙහි සංගවා හඬයි ඔහු මහා හඬින් වේගයෙන් ඉකිබිඳේ ගැස්සෙන වෙවිලිල්ලෙන් ඔහුගේ සිරුරම සලිතය මද වේලාවකට පසු යලිත් යථා තත්වයට පත්වන හිතෙම කඳුළු අතරින් කතා කරයි. මගේ අපරාධයන්ට මුල පිරුණු දේවදත්තයන්ගේ මුල්ම එළඹීම මතක් නොවන හෝරාවක් නැතිතරම් ඔහුගේ දක්ෂකම් මහාන් තත්වයේ පින්වීමට තම අතේන්ද්‍රීය ශක්තියින් උපයෝගී කරගෙන මගේම මමන්කාරය ඇඟිල්ලේ නටවමින් මට හැඟවෙව්වා මා මාපියන්ගේ කිරුළට හිමිකාරයා සුදුස්සා කියා ඔබතුමා දිනකට දෙවතාවක් දේවදත්ත දක්නට කියානේ හැමදාමත් දේවදත්ත වෙතට ආහාර බඳුන් සිය ගණනක් යව්වානේ උපාලි හිමි පවසයි එයින්ම පැහැදිලි වනවා ඔබතුමා දේවදත්තයන් සමග තිබූ බැඳීම වැඩිකල් නොයා මන් සම්පූර්ණයෙන්ම ඔහුගේ යටතට නතු වුණා කියා පිළිගන්නේ කනගාටුවෙන් රජතුමා පවසයි. මන් ඔහුට අවධානය දෙමින් තව තවත් උදව් කරමින් ඔහුගේ මමන් කාරයේ ගිනිදෙල් වුණා. ඔහු මාව පත්තු කළේ මං ගැනම ලස්සන බොරු කියමින්. ඔබතුමා මුළු ජීවිත කාලය පුරාම බුදු හිමියන්ව දෙන සිටියානේ. බක්කුල හිමි පවසයි ඔබතුමාගේ පියාණන් වහන්සේ බුදු හිමියන්ගේ සමීප මිතුරෙක්ව සිටියේ නිවන් අවබෝධ කරගන්නටත් කලින් සිටයි ඔබ ඉපදෙන විට ඔබේ කේන්දරයේ ඔබ පීතෘ ඝාතකයෙකු වන බව කියන කතාව ඔබ අසා තිබෙන්නට ඇතිනේ ඔබේ මෑණියන්ට උවමනා වුණා එහෙම දෙයක් වන්නට පෙර ඔබව මරා දමන්නට නමුත් බිම්බිසාර රජු ඔබතුමාට ඇති දැඩි ආදරය නිසාම එයට ඉඩ නොදී ඔබව කිරුළ හිමි කුමාරයා හැටියට ගෞරවයෙන් ආදරයෙන් ඇති දෙඩි කළා. නමුත් ඔබතුමා දේවදත්ත හිමියන් හා ඔහුගේ දුෂ්ට උපායන්ට එකඟ වී ඔබේම පියාණන්ට එරෙහිව පමණක් නොවේ බුදු හිමියන්ටත් විරුද්ධවත් කටයුතු කළේ ඇයි? රජතුමා ලැජ්ජාවෙන් හිස සලත්දී ඔහුගේ කැළඹිලි ස්වභාවය පැහැදිලිවම පෙනෙයි. ඔහුට රහතුන් වහන්සේ එකේ එල්ලේ කළ ප්‍රශ්නයට පිළිතුරු දීමට කාලය ගත වෙයි. අන්තිමේදී ඔහු කතා කරයි. මන් නරක මිතුරෙකු හා නොමග ගිය ගුරුවරයෙකු ඇසුරු කිරීමේ වැරැද්ද කළා. බුදුන් වහන්සේ නිතර මේ විෂය ගැන කතා කළානේ. නරක අවවාදවලට හසු වූවෙකු ගැන හොඳම උදාහරණයක් තමයි මා. දේවදත්ත මගේ මමත්වය පිම්බුවා. මන් ඔහුට බොහෝ ලෞකික වස්තු සම්පත් දුන්නා. ඔහුගේ දිනීමට ඇති කැමැත්ත, උන්නති කාමය, නිවිය නොහැකි පිපාසාවන් වුණා. ඔහුට සංඝ සමාජයේ නායකත්වය ඕනෑ වුණා. මා වෙන මොනවා කරන්නද? කීර්තියට ඇති ආශාවෙන් දුක ඇතිවන බව බුදු හිමියන් තේරුම් කළා. දේවදත්ත ඒට හොඳ නිදසුණක් ආනන්ද හිමි පවසයි. ඒ කීමන නිසකවම සැබෑ වුණා උපාලි හිමි පවසයි. දේවදත්තයන් එක එල්ලේම ආත්ම භංගයේ මාර්ගයක හෙලකට ගමන් කරන බව බුදු හිමියන් දුටුවා. එය මග හරින්නට බැරි බවත් දුටුවා. එදා බුදුහිමියන් විශාල පිරිසකට ධර්මයේ දේශනා කළ වේලාවේ අප කිහිප දෙනෙකුත් සිටියා. දේවදත්ත නැගිට බුදු හිමියන්ට ලන් වෙලා වැඳා ආනන්ද හිමි ආරම්භයි. ඔහු කීවා සම්බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ දැන් වියපත් ඊටාම වයෝවෘද්ධයි ජීවිතයේ අවසාන භාගයයි ගත කරන්නේ ගරු සම්බුදු හිමියනි ඔබ වහන්සේ දැන් වැඩි වගකීමකින් තොරව වාසය කළ යුතුය සංඝයා වහන්සේලාව මට පවරන්න ඒ සංඝ සමාජය මා පාලනය කරමින් රැකගන්නම් කියා බුදු හිමියන් වයස නිසා පැත්තකට වේ යුතුය දේවදත්ත කීවත් දේවදත්ත බුදු හිමියන්ට වඩා වැඩිමහල් එයයි අරුමය බද්දිය හිමි පවසන්නේ අවිශ්වාසයෙනි. දේවදත්තගේ විවාදයේ ඇති මේ පරස්පරය දැන රහතුන් වහන්සේලා හිස් සලති පෙර තම මස්සිනාගේ මේ සාඩම්බර ඉල්ලීමට බුදු හිමියන්ගේ ප්‍රතිචාරය කුමක්ද අනුරුද්ධ හිමි විමසයි ආනන්ද හිමි පිළිතුරු සපයයි බුදු හිමියන් දේශනා කළා දේවදත්ත එය සුදුසු නැහැ. සංඝයා වහන්සේලා පාලනය කිරීමක් ගැන සිතන්නටවත් එපා කියා. දේවදත්තගේ හිස් මුදුනේ ගිනිගත් වාෂ්ප පිටවනවා පෙනෙන තරම් දේවදත්ත දෙවෙනි වතාවටත් වරය ඉල්ලුවා. බුදු හිමියන් ප්‍රතික්ෂේප කළා. කේන්තිය වැඩි වෙමින් දේවදත්ත වෙන විදියක් කල්පනා කළා. ඔහු තුන්වෙනි වතාවටත් වරය ඉල්ලුවා බුදු හිමියන් දේශනා කළ දේවදත්ත මන් සැරියුත් මුගලන් අග්‍ර ශ්‍රාවක දෙනමටත් සංඝ සමාජයේ පාලනය බාර දෙන්නේ නැහැ. නොසුදුසු සේ හැසිරෙන කටයුතු කරන ඔබට මන් මේ සසුන බාර දෙන්නේ ඇයි? පුන්න හිමි කතා කරයි. එදා මමත් එතන හිටියා. දේවදත්තගේ කෝපය, ඊර්ෂ්‍යාව පැහැදිලිවම පෙනුණා. ඒ තරම් වැදගත් මහා ජනකායක් ඉදිරියේ Taman ලැජ්ජාවට පත්වීමේ වියරුවෙන් ඔහු වෛරයෙන් පිරුණා. පලි ගැනීමට අවශ්‍ය වුණා. එය ස්පර්ශ කළ හැකි ආකාරයටම පෙනුණා. උඩින් පල්ලෙන් බුදුහිමියන් වැඳ මහා වේගයෙන් පිටව ගියා. අජාසත් රජු කතා කරයි. දේවදත්ත ඒසෙනින් මගේ මාලිකාවට ආවා. මා දකින්නට බුදු හිමියන්ට විරුද්ධව කතා කරමින් මහා නරක ආමන්ත්‍රණයක් කළා. අන්තිමේදී මෙසේ කීවා. ඉස්සර කාලයේ මිනිස්සු දිගු කාලයක් ජීවත් වුණා. නමුත් අද ජීවිත කාලය කෙටි. රජ කෙනෙක් වන්නට තරම් කාලයක්වත් ජීවත් වන්නේ නැහැ සමහර විට. ඇයි ඔබතුමා ඔබේ පිය රජුන්ව මරා දැන්ම රජ නොවන්නේ මමත් බොදුන් මරා බුදු වෙන්නම් කියා සැබවින්ම දේවදත්ත එක එල්ලේම ඔය වැනි අපරාධකාරී ක්‍රියාවක් යෝජනා කළාද බද්දේ හිමි දැස් විවර කර අසන්නේ අවිශ්වාසයෙනි අජාසත් රජුන්ගේ ඉරියව් වේදනාවෙන් හා පශ්චාත්තාපයෙන් පිරී ඇත ඕ එහෙමයි බුදු හිමියන් හා මගේ පියාණන් හරිම සමීප මිතුරන් මා හැමතිස්සෙම හිතුවේ ඒ දෙදෙනාම එකයි කියයි. බුදුන් වහන්සේ නැතිව මගේ පියාණන් හිඳේවි යයි මට සිතා ගන්නට බැරි වුණා. දේවදත්ත මට තහවුරු කළේ ඒ දෙදෙනාම වයෝ වෘද්ධ බවයි. ඒ අය බලය සිඳී ඇති අය බවයි. ඒ අයගේ තනතුරු වෙන අය ගත යුතු බවයි. ආදි කාලීන සතුන් වගේ ඒ අයගේ කාලය දැන් අවසන් කියායි දේවදත්ත කීවේ. ඒ හැරෙන්නට මගේ පියාණන් හා බුදු හිමියන් එක්කෝ තැන මා පැත්තකට තල්ලුණා වගේ මට හැඟුණේ. ඒ දෙදෙනාගේ සංවාදයේහි මට තැනක් තිබුණේ නැහැ. හැම විටම හැම දෙයක්ම ඒ දෙදෙනා ගෙනමයි අනෙක් අතට දේවදත්ත හිමියන් හැම විටම වර්ණනා කරමින් මා මහා පුරුෂයෙකු වගේ හැඟෙව්වා. ඔබතුමා පියාණන්ට හෝ බුදු හිමියන් වෙත කිසිම හැඟීමක් තිබුණේ නැද්ද? ඒ දෙදෙනාගෙන් එක් අයෙකු හෝ ඔබතුමාට වරදක් හානියක් කර තිබෙනවාද? පුන්න හිමි එක එල්ලේම විමසයි. බුදු හිමියන් හා දේවදත්ත ඈත යන බව දැනගත් මොහොතේ මට හැඟුණේ මගේ දවසුත් සීමා සහිතයි කියායි. රජතුමා පිළිතුරු දෙයි. මන් දේවදත්තව ළඟින්ම ඇසුරු කළා. මගේ පියාණන් එයට අකමැති වුණා. මට හිතුනේ මගේ පියාණන් මාව නිර්පාදමාවි කියායි. දේවදත්තත් බුදු හිමියන්ට විවෘතවම අභියෝග කළා. මන් රජ වේවි කියා මට කවදාවත් හිතුනේ නැහැ. මට රජ වීමට ඇත්තේ විරල අවස්ථාවක් කියා සිතුණා. මා කියන්නට ඕනේ ඒ වෙලාවේ මන් හිතුවේ මා ගැනම පමණයි. මහරජතුමනි ඔබේ පියරජතුමා හෝ බුදුරජාණන් වහන්සේ මේ ආකාරයට සිතන්නට ඔබට හේතුවක් ඇති කලේ නැහැ නේද? ඔබේම විකෘති දැක්මයි එයට පාදක වුනේ. එහි කිසිම යථාර්ථයක් නැහැ. මහා කච්චායන හිමි පවසයි. දැන් මට එය පැහැදිලි. රජතුමා පිළිතුරු දෙයි. නමුත් ඒ වෙලාවේ මා හිටියේ දේවදත්තට නතු වෙලා මට පෙනුනේ ඔහුගේ පැත්ත විතරයි. අවාසනාවකට වගේ ඔහුගේ පලිකෙනීමේ ආත්මාර්ථකාමී එල්ලීම් මගේම ඒවා බවට පත්වී තිබුණා. ඉතින් ඒ වෙලාවේ ඔබ මොකද කළේ? සෝපාක හිමි විමසයි. හරියටම දේවදත්ත මොකක්ද গুপ্ত ඉන්ද්‍රජාලයක් මා වටා වෙලා තිබුණා වගේ මම කිනිස්සක් අරන් මගේ කලවයේ ගැට ගහගෙන මගේ පියාණන්ගේ මාලිකයට දුවගෙන ගියා. මේ දහවල් හෝරාවේ පිය රජතුමා වෙතට යන හැමදිනාවම මුරකරුවන් පිරික්සන බවත් මට අමතක වුණා. මාවත් පිරික්සුවා. ඒ අය මාගේ කිනිස්ස සොයාගෙන මාගෙන් ඇසුවේ මේ කුමකටද කියා මා උන්මත්තකෙක් වගේ කීවා මට ඕනේ මගේ පිය රජුන්ව මරා දමන්නටයි. ඉන්පසු ඇමතිවරුන් එතනට පැමිණ මගෙන් ප්‍රශ්න කරන්නට වුණා. ඉන් එක් අයෙක් ඇහුවා කුමාරයාණෙනි කවුද ඔබව මේ දෙයට පෙළඹෙව්වේ කියා අන්තිමේදී පුන පුනා අසනකොට මන් කීවා දේවදත්තය කියා මට මේ සිද්ධිය හොඳට මතකයි අනුරුද්ධ හිමි පවසයි බිම්බිසාර රජතුමාගේ ඇමතිවරුන්ගෙන් සමහර අය හිතුවේ කුමාරයාත් දේවදත්තත් සියලු දේවදත්තවාදී භික්ෂූන් වහන්සේලාත් මරා දැමිය යුතු බවයි. තවත් අය කීවේ කුමාරයාත් දේවදත්තත් පමණක් මරා දෙමිය යුතු කියලයි. තවත් හරිහැටි කල්පනා කළ අය කීවේ කිසි කෙනෙක් මරා දමා වැඩක් නැහැ. රජතුමා ළඟට ගෙනියමු කියායි. ඉක්මනින්ම මේ තොරතුරු මාළගයෙන් පිටතට ගිහින් මුළු රජගහ නුවර පුරාම පැතිරී ගියා. ඇමතිවරුත් මුඩකරුවෝත් මාව පිය රජුන් ඉදිරියට ගෙන ගිහින් කිනිස්ස පෙන්වා කීවා මන් ඒන් කරන්නට හැදූ කාර්ය ගැන අජාත සත්තු රජු කතාව ආරම්භයි. මගේ පියාණන් ඊටම සංසුන්ව කියා සිටියා දේවදත්ත හිමියන් එල්පිටම බුදු හිමියන් කෙරේ Tamanගේ ඇති සැබෑ හැඟීම් පෙන්වූ නිසා එයට සියලු දේවදත්තවාදී භික්ෂූන් වහන්සේලා වග කියන්නේ නැති බව භික්ෂූන් වහන්සේලා මරා දමන්නේ කී මන්ත්‍රීවරුන් පිය රජතුමා ඒ මොහොතේම නිරපා දැම්මා. මාවත් දේවදත්තවත් මරා දමන්නේයි කී මෙති ඇමතිවරුන් පහත් තත්වයන්ට ඇද දැම්මා. කිසිවෙකුත් නොමරිය යුතුයි කී අයට වඩාත් ඉහළ තානාන්තර දුන්නා. ඒ මොහොතේ ඔබතුමාට දැනුනේ කිනම් හැඟීමක්ද බක්කුල හිමි විමසයි. Tamangeema පියාණන්ව අමු අමුවේම මරා දමන්නට තැත් කිරීම ගැන බයක් පසුතැවිල්ලක් ඇති උනේ නැද්ද? පසුතැවිල්ලක් උනේ නැහැ. අජාසත් පවසන්නේ ශෝකේනි. මන් එක එල්ලේම පියාණන් දිහා බැලුවත් නිහඬවම සිටියා. මට මගේ ජීවිතය නැති වේයයි බයක් ඇතුනේ නැහැ. මගේ පියාණන් කිසිවිටක මට හානියක් නොකරන බව මම හොඳින්ම දැන සිටියා. මගේ විකෘති මානසික තත්වයෙන් මට හිතුනේ මටයි වැරද්ද වෙලා තිබෙන්නේ කියා දේවදත්තටත් ඒකමයි. එයින් පසු පියාණන් ඔබතුමාට මොනවාද කීවේ? බද්දේ හිමි විමසයි. පියාණන් මගෙන් නැසුවා පුත ඇයි ඔබට මාව මරන්නට ඕනේ කියා මන් කීවා මට රජකම ඕනේ කියා. ඔහු එවිට කීවා පුත ඔබට ඕනෑ රජකම නම් මේ මොහොතේ පටන්ම මේ රාජධානිය නුඹටයි කියා. එය විශ්වාස කළ හැකිද? ඒ මොහොතේම සිහසුනෙන් බැස මට රාජධානිය බාර කළා. මා එතුමන් මරා දමා බලෙන්ම සිහසුන ගන්නට හැදුවේ ඊට පැය කිහිපයකට පෙරදී. නමුත් මන් ඇසුවා විතරයි මට රජකම බාර දුන්නා. අජාසත් රජ පවසයි. මේ මොහොතේ රජතුමා යලෙත් හනන්නට වෙයි. සුව පහසු ඇති රන් පැහැ බුමුතුරුණු මත වැතිරුණ රජතුමා දරාගත නොහැකිව කඳුළු සලමින් නොනැවති ඉක්මිදින්නට වෙයි. ඔහු හඬා අවසන් වූ පසු සුසුමක්ගෙන යලි කඳ කෙලින් තබා හිඳගනී. ඔබගේ ඒ ද්‍රෝහිකමට ඔබට දැන් හැඟෙන හැටි මට පෙනෙනවා. නමුත් හදිසියේම රජෝ වෙත ඇති වූයේ මොන වගේ හැඟීමක්ද? ඇත්තෙන්ම අවන්කවම කියනවා නම් මා ඊතා ප්‍රමෝදයටපත් වුණා. අජාසත් රජු පවසයි. මට හිතෙන්නේ නැහැ මට සිහසුන බාර දුන්නාට මන් පිය රජුන්ට ස්තුතිවන්ත වුණාද කියලාවත් මට විශ්වාසයි මම එහෙම කළේ නැහැ කියා දේවදත්තට මේ සුබ ආරංචිය කියනකල් මට ඉවසෙල්ලක් තිබුණේ නැහැ. අමතක කරන්නට එපා. ඔහුව තමයි මගේ ගුරු තනතුරේ තබා තිබුණේ. මගේ මේ ගෝර හැසිරීමෙන් මගේ පියාණන්ගේ ඇමතිවරුන් සේරම සහ මුලින්ම බිහිතියෙන් බරිත වෙලා ඒ අය බලෙන්ම වගේ අවනතව මට හිස නැමුවේ හැඟීමකින් තොරව නමුත් ඒ අය කම්පණයෙන් බව මා දැන සිටියා. ඒ හැමදෙනාම මට නොව මගේ පියාණන්ට පක්ෂපාතය නිසා මන් ඒ මොහොතේම තීරණය කළේ ඒ හැමදෙනාම වෙනුවට වෙනත් අය පත් කරන්නයි. මගේ පිම්බුණ මමත්වය අහංකාරය නිසා මා හැසිරුණෙත් උඩකුව මන් ඇමතිවරුන්ට යන්නට ඇර මගේ පියාණන්ට රවා මාලිගයෙන් පිට වුණා. මේ ටික ඇසුවාම දේවදත්ත මොනවාද කීවේ? අනුරුද්ධ හිමි විමසයි. දේවදත්ත හරිම කපටි මාව රවටන්නට හරි හැටියටම දැන සිටියා. රජතුමා පිළිතුරු දෙන්නේ තමා කෙරෙහිම අප්‍රසාදේනි. වචන කීපයකින්ම දේවදත්ත මගේ ජයග්‍රාහී මොහොත භීතිය පිරි මොහොතක් බවට පත් කළා. මදෙස බලා බේකරු බෙල්මක් කියලා මට කීවේ තව දවස් දෙක තුනකින් නුඹේ පියාණන් නුඹේ අවිනීතකම හා පියාණන්ගේ ජීවිතයට හානි කරන්නට තැත් කිරීම ගැන හිතා ඔය කිරුළ නුඹෙන් පැහැරගෙන ආයෙත් රජ වේවි කියායි. මුක්දය පිය රජුන්ට තාමත් බලය තිබෙනවා කිසිම දෙයක් තවම වෙනස් වෙලා නැහැ කියලා කීවා. එවිට ඔබතුමා කුමක්ද කළේ? රජතුමාගේ මේ අදම ක්‍රියාවෙන් නිසකවම කැළඹුණ උපාලි හිමි විමසයි. මන් මාලිකාවට ගොස් අනදුන්නා මගේ පියාණන්ව යකඩ කූඩුවක දමන්නට රජතුමා පිළිතුරු දුන්නේ ශෝකයෙන් භරිතවය. පියාණන්ට පක්ෂපාතී ඇමතිවරුන්ව මා නිරපුවා. පියාණන්ගේ පුද්ගලික මුරකරුවන්ද හිරේට දැම්මා. ඒ ඔවුන් මාව මරා දමා වී යන බයටයි කිසි කෙනෙකුට ඔහු වෙත කෑම අරගෙන යන්නට තහනම් කළා මට ඕනෑ උනේ ඔහුව निराආහාරව මරා දමන්නටයි මහරජතුමනි ඔබතුමාගේ වේදනාකාරී මතකයන් යලි පැවසීමත් අගය කළ යුතුය මහා කස්සප හිමි පවසන්නේ කැළඹුණු රජුන් දෙස කාරුණික බැල්මක් හෙළමිනි මගේ නපුරු ක්‍රියාවන් වෙනුවෙන් යමක් කළ හැකි නම් මට කළ හැකි එකම දේ මෙයයි. බුදු හිමියන්ගේ ජීවිතය පිළිබඳ මේ මතකයට නැගීම හැම දාටම මින් පසුව තිබෙන බව දැන මගේ මේ වැරදි වලින් අනාගත පරම්පරාවන් යමක් උගනීවී යයි මා උදක්ම ප්‍රාර්ථනා කරනවා රජතුමා පිළිතුරු දෙයි මගේ ක්‍රියාවන්ට මා සමාව ඉල්ලනවා නම් නොවේයි. මා කළ අපරාධය සැහැල්ලු කරනවත් නොවේයි. මා මේ ඇත්තම හෙළි කරන්නේ ඒ සත්‍ය වාර්තාගත වන නිසයි. බුදු හිමියන්ගේ කරුණාවන්ත ගුණයට ස්තුතිවන්ත වන්නට මා මා ගැනම ඇත්ත කියන්නත් ඇත්ත ඇති සැටියෙන් පැහැදිලිව දකින්නටත් උගත්තා යයි හැමදිනාම පසු කාලයේ හෝ කියාවේ යයි මා උදක්ම බලාපොරොත්තු වෙනවා. ඔබ ගැන ලෝකයාගේ අවසාන නිගමනය මතය එය වේයයි මට හැඟෙනවා. මහරජතුමනි මේ වදන් ඔබේම මුවින් පිට වුණායයි දැනගත් විට ඔබ කළ අපරාධයන්ට හේතු භූත වූ අවස්ථාවන් ගැන දැනගත් විට ඒ අනාගත පරම්පරාවන් ඒ විදියට කියාවේ යයි මට හැඟෙනවා පොන්නෙහිම් පවසන්නේ කරුණාවෙනි. ඇත්තටම එය යහපත් මතයක් නොවුවත් අඩුම තරමේ එය අවබෝධයක් හා දයාන්විත අනුකම්පාවක් වේවි. නැනවත් රහතුන් වහන්සේගේ මේ කාරුණික වදන් ඇසෙද්දී අජාසත් රජු සැනසුම් සුසුමක් හෙළයි. හිරු බැස යද්දී අනුකාරක සභා සමාජිකයෝ බටහිරට මුහුණලන්නට හැරෙති. ආකාශයේ දීප්තිමත් තද තැඹිලි පැහැයකි. කඳු මුදුනින් පෙනෙන දසුන පැහැදිලිය බාධා රහිතය. රජතුමා මදකට නතර වන්නේ මේ සෝබාදහමේ මහානීය දර්ශනය බැලීමටය. ඔහුගේ කම්මල දිගේ කඳුලක් රෝරා වැටෙයි. මගේ ද්‍රෝහීත්වය නිසා නොවේ නම් මගේ පියාණන් අද ඔහුගේ මේ රාජධානියේ විශිෂ්ට දසුන රස විඳින්නට අද මෙතන ඉඳීවි අජාසත් රජු පවසයි නිසැකවම එතුමා මේ රැස්වීම සකසන්නට ගෞරවයෙන් සාඩම්බරයෙන් හැම දෙයක්ම කරාවේ මගේ පියාණන්ට මේ ගැන දැනගන්නට හැකියාවක් ඇතනම් යයි අජාසත් රජ පවසයි එතුමා නොදන්නවා යයි කියන්නේ කවුද? ආනන්ද හිමි විමසයි. බුදු හිමියන් දේශනා කොට තිබෙනවා උන්වහන්සේ අපට විශ්වය ගැන ඇසූ දෙය අතෙහි ඇති කොළ ටිකකට සමානයි කියා අනෙක් කොටස පොහුදුන් මිනිසුන්ට වටහා ගන්නට බැරි බවයි උන්වහන්සේට හැඟුණේ. ඉතින් ඒ ගැන කියනු කුමකටද? උන්වහන්සේ විමසූ විට එවන් ප්‍රශ්නවලට උන්වහන්සේ පිළිතුරු දීම පිළිකෙව් කළා. සමහර විට ඒ ඉදිරි කුල පිරිවනාන්තරයේ ඇති গুপ্তමය දෙයක් ඔබේ පියාණන්ට මේ සියල්ල දකින්නට ඉඩ සලසනවා ඇති. ඇතැම් විට දිනක ඔබ එය දැනගනීවි. මේ වදනින් දුකටපත් රජතුමා සැනසෙනසේ පෙනෙයි. අනෙක් රාතුන් වහන්සේලාට සිතෙන්නේ ආනන්ද හිමියන් රජතුමාගේ පාපොච්චාරණේ ඉදිරිය කීමට රජතුමාව දිරි ගැන්වීමට බුදුරජාණන් වහන්සේගේ මේ අපූරු උපමාව පවසන්නට ඇත කියායි. ඔබේ පියාණන්ව ආහාර රහිතව යකඩ කෝඩුවකට දැමීමෙන් පසු සිදු වූයේ කුමක්දයි අපට පවසන්න මහා කස්සප හිමි ඉල්ලයි. අජාසත් රජු දිග හුස්මක් අල්ලා කතාව පටන් ගනී. ඔබ හැමෝම දන්නා පරිදි මගේ මව වේදේහි දේවිය ධර්මයේ මනාව උගත් ශ්‍රද්ධාවන්ත උපාසිකාවක් මගේ පියාණන් ධර්මදර උපාසකෙක් මා දේවදත්ත වාගේ කෙනෙකුට සවන් දේවියයි ඇයට විශ්වාස කරන්නට බැරි වුණා. ඒ විදියට සවන් දී මගේ පියාව සිර කූඩුවකට දමාවේ යයි කෙසේ විශ්වාස කරන්නද? ඇය මගෙන් අයද සිටියා මගේ වියරු ක්‍රියා ගැන හොඳින් සිතා බලා පියාණන් කෙරෙහි දයාවෙන් කරුණාවෙන් සමාව දෙන්න කියා මන් ඇයට ඇහුම්කන් දුන්නේ නැහැ අන්තිමේදී ඇයට මා ළඟට එන්නවත් ඉඩ දුන්නේ නැහැ මම පියාණන් බැලීමට ඉඩ දුන්නේ ඇයට පමණයි. ඇය රන් තලියක සඟවාගත් කෑම පිඩු ඔහුට ගෙන ගියා. මන් මුලින්ම මේ වගේ දැනගත්තේ නැහැ. නමුත් මගේ පියාණන් සති ගණනාවක් යන විටත් තාම ජීවතුන් අතර සිටීම මට තේරුම් ගන්නට බැරි වුණා. මන් මොඩකරුවන්ගෙන් විමසුවාම ඒ අය කීවා මගේ මව පියාණන්ට ආහාර රැගෙන යන බව එවිට තමයි මා අනදුන්නේ ඔහුගේ සිර කූඩුවට කෑම ගෙන යන්න තහනම් කියා ඔබේම පියාණන්ට එසේ කිරීමට ඔබට කිසිම අනුකම්පාවක් තිබුණේ නැත්ද? උපාලි හිමි විමසන්නේ විවර කරගත් දෑසිනි. මම කියන්නට ඕනේ ඒ වෙලාවේ මට එහෙම දෙයක් හැඟුණේම නැහැ. රජතුමා පිළිතුරු දෙයි. මට ඕනෑ උනේ පිය රජතුමාව මරා මගදී මහ රජු වන්නටයි. ඔහු මරණයට පත්වනතුරු මට රජකම ලබාගත නොහැකි බව මගේම ආත්මාර්ථකාමී හිත කීවා. ඊළඟට මොකද උනේ? සෝපාක හිමි විමසයි. රජතුමා තවත් සති තුනක් ජීවත්ව ඉන්නා විට මන් සොයාගත්තා මගේ මව හිසකෙස් කැටයක සඟවාගත් කෑම හිර ගෙදරට අරන් යන බව මන් ඒ වෙලාවේ එයත් තහනම් කළා. ඇය හිර ගෙදරට යන්නට පෙර මුරකරුවන් ඇයව හොඳින් සෝදිසි කළා. මේ වදන් පවසත්තේ අජාසත් රජු දැඩි මානසික පීඩනයක බව පැහැදිලියි. ඔහුගේ මේ පාපොච්චාරණයේදී වේදනාකාරීත්වයෙන් ඔහුව මුදා හරින්නට උවමනා වුණත් ඔහුට තම කර්මය ගැන වටහා ගැනීමට හොඳම ක්‍රමය මෙය බව උන්වහන්සේලා දනිති. තවත් සති තුන හතරක් යන විට මම තව තවත් නොයවසිලිමත් වුණා. මගේ පියාණන් තවම මිය ගිහින් නැහැ. දවසින් දවස මගේ කෝපය වැඩි වුණා. මගේ මව හිර කූඩුව ළඟට යන්නට පෙර ඇයව තවත් දැඩිව සෝදිසි කළ යුතුයයි මා අනකලා. මගේ මවගේ දක්ෂකම් අගය නොකර බෑ. ඇගේ රන් මිරිවැඩි සංගලෙහි සියුම් ලෙස බහාලෝ කෑම මුරකරුවන්ට හසු වුණා. මම එයත් තහනම් කළා. ඇය අඳින පළඳින හැම දෙයක්ම හොඳින්ම සෝදිසි කරන්නේයයි දෙඩි අනක් දුන්නා රජතුමා පවසයි. ඔබේ මෑණියන් වූ මගධයේ මහ බිසව ඊටාම ශ්‍රේෂ්ඨ කාන්තාවක් පුන්නහිමි සිහිපත් කරයි. රජතුමා යලිත් කඳුළු සලන්නට වෙයි. තමා පියාණන්ට පමණක් නොවේ මෑණියන්ට සේම පවුලේ අනෙක් අයටත් දුන් දුක් වේදනා ඔහුගේ සිහියට නැගී සිහි එලවාගත් සැනකින් ඔහු යලිත් කතා කරයි මගේ පියාණන් හුදෙකලා යකඩ කූඩුවේ තනි වී තවමත් මරණයටපත් උනේ නැහැ. මුරකරුවන් මගේ මෑණියන්ව කොතෙක් පරීක්ෂා කළත් ඒ අයට කිසිම දෙයක් සොයාගන්නට බැරි වුණා. අන්තිමේදී ඔවුන් දැනගත්තා ඇය සුවඳ පෙනින් නා පිරිසුදු වූවාට පසු ඇගේ සිරුර කිතෙල් මීපැණි උක්පැණි හා වෙඬරු ආලේප කරගන්නා බව මගේ පියාණන් ජීවත් වී තිබෙන්නේ ඇගේ ඇඟ ගැල්ලූ මේ රස ආහාර ලෙව කෑමෙන් බව මන් මේ ගැන දැනගත් විගස හොඳටම වියරු වී ඇයට ආයෙත් පියාණන්ව දැකීම සහ මුලින්ම තහනම් කළා රහතුන් වහන්සේලා එකිනෙකා දෙස බලා හිස් සලති රජතුමා සිය කතාව කරගෙන යයි මන් පසුව මුරකරුවන්ගෙන් දැනගත්තා මේ නියෝගයේ ලද විගස මගේ මෑණියන් පියාණන් සිටි යකඩ කූඩුව පිටත සිටගෙන කියා තිබෙනවා මහරජතුමනි මේ කුරිරු දුෂ්ට පුත්‍රයා කුඩා වියේදීම මරා දමන්නට ඔබ වහන්සේ ඉඩ දුන්නේ නැහැ ඔබ වහන්සේම ඔබ වහන්සේගේ සතුරාව හදා වඩා ගත්තා මේ මට ඔබ වහන්සේ දක්නට ලැබෙන අවසාන වතාවයි මා වැරද්දක් කළා නම් සමාවන්න ස්වාමීනි කියා මගේ මෑණියන්ව සිර කූඩුව ළඟින් ඉවතට ඇදගෙන යද්දී ඈ මහ හඬින් හඬා තිබෙනවා මගේ පියාණන්ද දරාගත නොහැකිව හඬා වැටි තිබෙනවා මම අසා තිබෙනවා බිම්බිසාර රජු निराආහාරව හිඳලත් සෝවාන් සුවේන් කෝඩුව තුල එහා මෙහා සක්මන් කරමින් ජීවත් වුණා කියා බක්කුල හිමි පවසයි. ඒ සුවයින් එතුමාගේ සිරුර නිරා ආහාර වුණත් යපුණා කියා අජාසත් රජතුමනි ඔබතුමාගේ පියාණන් මේ කාලය තුලවත් ඔබතුමා ගැන අහිතක් හිතුවේ නැහැ. ඔහු ඒ කාලයේ සිටුවේ ආරණ්‍යයක ඉන්නවාය කියයි. හැම හෝරාවක්ම එතුමා මෛත්‍රී භාවනා කරමින් ඒ මෛත්‍රියෙන් මුළු මහත් ලෝකයාටම සෙත් පෙතුවා. රජතුමා හඬමින් කතා කරයි. මා හිතන්නේ නැහැ මේ කතාව තව දුරටත් මට කියන්නට පුළුවන් කියා. ස්වාමීනි මම මගේ පියාණන්ට කළ දේවල් වල මතකය ඊටාම වේදනාකාරී මහරජතුමනි ඔබතුමා වෙනුවෙන් අනුකාරක ස්වභාවයෙන් අවසර ඇතනම් ඉතිරිය මම පවසන්නම් පුන්නහිමි පවසයි අනෙක් රාතුන් වහන්සේලාද ඒ සඳහා අවසරය දෙති පුන්නහිමි සෙමින් පහත් හඬින් කතා කරයි ඔබේ පියාණන්ගේ පිනුම සිර කරන්නට කලින් තිබුණාටත් වඩා නිරෝගී එතුමා කෝඩුව තුල සක්මන් කරමින් ජීවත් වනවා කියා ඔබේ මුරකරුවන් ඔබට වාර්තා කළාම ඔබතුමා ඒ ව්‍යායාමයටත් තහංචි පැනෙව්වා ඔබතුමා ඔබේ කරන වෑමියන්ව මහ රජු වෙතට යවුවා එවිට ඔබේ පියාණන් සිතුවේ ඔබ යලි යථා තත්වයටපත් වී හරි හැටි කල්පනා කොට මේ වද හිංසා නවත්තනවා කියයි එතුමා හිතුවේ ඔබ මේ කරන වෑමියා එවන්නේ එතුමාගේ හිස් රැවුල් බා යලි පිටතට ගන්න කියායි. නමුත් ඒ සතුට බලාපොරොත්තුව රැඳුනේ ටික මොහොතයි. මොකද ඔබතුමා කර්ණවැමියන්ට අණ කරලා තිබුණේ පිය රජුන්ගේ දෙපතුල් පලා එහි තෙල් හා ලුණු ගල්වන්නටයි ඊළඟට ඔබ අනකලේ ඒ දෙපතුල් ගිනියම් අඟුරු වලින් පුළුස්සන්නයි පොන්න හිමි කතාව මදකට නතර කරන්නේ රජතුමාගේ වේදනා මතකය යලි සිහිපත් කරන්නට ඉඩ දෙන්නා මෙනි. මම බිම්බිසාර රජතුමාගේ සමීප මිතුරෙක්. ඒ නිසා මෙතෙන් පටන් මම කතාව කියන්නම්. ආනන්ද හිමි පවසයි. ඔබේ පියාණන් ඔබ කෙන කිසිම අයිතක් නොසිතා මේ අසීමිත වේදනාව දරාගත්තා. මහරජතුමනි එතුමා බුදුගුණ සිහිපත් කරමින් ධර්මය හා සංඝයා සිහිපත් කරමින් ඔබට මෙත් වැඩුවා. එතුමා මියගිය දිනයේම ඔබේ බිරිඳ පොතක ප්‍රසූත කළා. මේ පණිවිඩ දෙකම මාලිකයට ආවේ එකම මොහොතකයි. පියාණන්ගේ මරණයට පෙර පුතුන්ගේ උපත හෙළකිරීම වඩා හොඳයයි ඇමතිවරුන් සිතුවා. ඔබතුමාගේ උරුමකාරයාගේ උපත ගැන ඇසුවාම ඔබගේ මුළු සිරුරේම සියලු සම් මස් ලේ නහර ඇටමිඳුළු පවා දරු සෙනෙහසින් ප්‍රීතියෙන් පිනා ගියා ඔබතුමාගේ පියාණන් පිළිබඳව ඇති වූ පීතෘ සෙනෙහස එක් සැනකින් අවබෝධ වුණා ඒ සියල්ල ඔබේ හදවත ගැඹුරේ සැඟවී තිබුණේ ඔබේ ආත්මාත්මය යටයි ඒ මොහොතේම ඔබතුමා අනදුන්නා පියාණන්ව නිදහස් කරන්න කියා ආනන්ද හිමි කතාව නතර කරන්නේ ඉතිරිය කියාගත නොහැකිවයි මහා කස්සප හිමි කතා කරයි ඔබේ ආදරණීය මෑණියන් වේදේහි දේවිය සැමියාගේ මරණය ඇසූ මොහොතේම ඊතා වේදනාවෙන් ඔබ වෙත ඇවිත් කීවා නුඹ මෝඩ පුතෙක් නුඹ කරන කියන දේ දන්නේ නැහැ. නුඹ විලිඳු කාලයේදී නුඹේ ඇඟිල්ලක සැරව කිටියක් ආවා. එයින් නුඹ මහා දුක් විඳා හෙදියන්ට තේරුණේ නැහැ මොනවා කරන්නද කියා. නුඹේ ඇඟිල්ල නතර වූයේ නැහැ. ඒ අය නුඹව ඔසවාගෙන නුඹේ පියාණන් සිටි රාජ අධිකරණ ශාලාවට ගියා. එතුමා ඔබව උකුලටගෙන ඒ ඉදිමේ සැරව ගලන gediya ඇති ඇඟිල්ල මුවටලා ඒ විෂ උරා දැම්මා. නුඹේ වේදනාව තුනී වී නුඹ නින්දට වැටුණා. සැරව ගලන gediya සහිත ඇඟිල්ල තවමත් මුවේලා සිටි පියාණන් නුඹව අවදි නොකරන්නට සිතා ඒ විෂ සැරව සේරම ගිල දැම්මා. නුඹේ පියාණන් නුඹට ආදරය කළේ ඒ විදියටයි. නුඹ දැන් නුඹේ දෑතින්ම එතුමා මරා දමලා දින කිහිපයකට පසු ඔබතුමාගේ මෑණියන්ද දරාගත නොහැකි ශෝකයෙන් මිය ගියා. අනුරුද්ධ හිමි ඊට පහත් හඬින් පවසයි. ඉමහත් මානසික පීඩාවෙන් වේදනා විඳින අජාත සත්තු රජු මේ මොහොතේ සුව පහසු ඇති රතු බොමුතුරුණු මැත්තේ රහතන් වහන්සේලා ඉදිරියේ ඒ වේදනාවෙන්ම ඇඹරෙයි. ඔහුගේ ඉකි බිඳුම එන්නේ හදවතේ ගැඹුරෙනි. එය නවතාගත නොහැකි අයුරකිනි පෙනෙන්නේ. රජතුමාට මෙම මානසික විරේචනයට තමා කළ අපරාධයන්ට මුහුණ දෙන්නට ඉඩදී අන් අය නිහඬවම හිඳිති. රජතුමා ජීවිතය හොඳ අතකට හරවාගෙන හොඳ මිනිසෙකු වීම ගැන ඔවුන් තුල කෙරෙහි ඇත්තේ ගෞරවයකි. දැන් රජතුමා තිසරණ සරණ ගිය උපාසකයෙකි බක්කුල හිමි නැගිට ශාලාව මැද ඇති තිය බඳුන වෙතට යයි. උන්වහන්සේ තම සිවුරු පොට සීතල දියෙහි ඔබා වේදනාව විඳින රජු වෙතට යයි. බක්කුල හිමි මේ අසරණ මිනිසාගේ නළලත ඒ දියෙන් පිසදා ඔහුගේ හිස අතගායි. ඔබතුමාගේ පුතුගේ උපතින්වත් ඔබේ මිතුරු ගුරු දේවදත්තගේ හෝ ඒ නපුරු ගති පැවතුම්වල වෙනසක් උනේ නැහැ නොවේද? මහා කස්සප හිමි විමසයි. ඔබතුමා තවදුරටත් ඒ නපුරු සැලසුම් උපායන් අනුව ගියා. ඒ ඔබතුමාට විරුද්ධව මහා ජනතාව පළ කළ අප්‍රසාදය දරාගත නොහැකි වනතුරුයි. ඒ මොහොතේ ඔබතුමාට එක්කෝ රජකම හැර යන්නට වෙනවා. නැත්නම් දේවදත්තව හැර යන්නට වෙනවා. මහරජතුමනි, ඒ කොටස් මතක් කරමින් ඔබට වේදනා දෙන්නට අපේ අදහසක් නැහැ. ඔබතුමා අද දරා ගැනීමේ ශක්තියේ උපරිම සීමාවට ගිය බව මට පෙනෙනවා. හෙට දින අපේ ඔබතුමා දේවදත්ත හා හවුල් වූ හෙටි කතාව කියා අවසන් කරමු. මේ සාකච්ඡාව අවසන් කිරීමට පෙර අපේ මතකයේ අඩන්ගු බුදු හිමියන් පැවසූ යමක් සඳහන් කරන්නම් කියමින් ආනන්ද හිමි මෙසේ කතාව කියයි කිසියම් දෙයකින් තැවිලිදවන්නේ කඳුලින් යුතු මුහුණින් ඵල ගන්නේ අඬමින් විඳිනා දුක් ඇතිවන්නේ ඒ වැනි අකුසලයක් නොකරන්නේ මහා කස්සප හිමි මදකට පසුව කතා කරයි මහරජතුමනි ඔබතුමාට ස්තුතියි මේ වේදනාත්මක සිදුවීම් අද අපට හෙළිදරව් කළාට බුදු හිමියන්ගේ ජීවිතයේ ඔබේ මතක කොටස වඩාත් උද්දීපනය වන්නේ ඔබතුමා ඒ Tamanගේ ක්‍රියාවන්ට මුහුණ දීමටගත් එඩිතර ක්‍රියාමාර්ගයි මේ සාකච්ඡාව අවසන් කරන්නට පෙර මම ආනන්ද හිමියන් කී ගාතාවට තවත් ගාතාවක් එක් කරන්නම්. ඇතැම් විට එයින් අපේ රජතුමාට යම් තරමක අස්වැසුමක් වේවි. අකුසල් බලයෙන් කළ කුසලින්නේ වැසි යකි තරමට රැස් කරගන්නේ නම් ඔහු මේ ලෝකය බබලන්නේ වලාකුලින් මිදී පොන් සඳමින්නේ අජාසත් රජු අන්තිමේදී කඳුළු පිසමින් හරි හැටි හිඳගනී මණ්ඩපයේ වැඩ සිටින රහතන් වහන්සේලාට ඔහුගේ දුක් වේදනා පැහැදිලිය. නමුත් මේ මගදරට පුනරුත්ථාපනය කළ මහරජුන් වෙනුවෙන් උන්වහන්සේලාට කළ හැකි වෙන දෙයක් නැත. ඔහුගේ කර්මය మతు උපන් භවයන් ගණනාවකටම ಜಾති ಜಾති ඵල දෙන කර්මයකි. මේ ජීවිතයේ ඉතිරි කාලයේද ඔහු තම පියාණන් මැඩූ වේදනා මතකය විඳිය යුතුය. ඔහුට කළ හැකි එකම දේ නම් බුදුන් වහන්සේගේ දහම් මාර්ගයේ හිඳමින් තමාට ජීවිතේ දුන් මිනිසාට තමා නොදුන් මෛත්‍රිය කරුණාව සියලු සතුන්ට දෙමින් රට පාලනය කිරීමයි. අනුකාරක සභාවේ සමාජිකයන් නැගිට කණ්ඩායමක්සේ වියන් සහිත මණ්ඩපයේ කෙළවරට යති. රාත්‍රියේ එළඹ ඇත විශාකාවන් තවම නිමා නොකළ ආරාමයේ අවට පන්දම් දැල්වි තිබේ. ඔවුන් මෙතෙක් දුටු දීප්තිමත් තාරකාවන් වලා රහිත අහස් කුස බබලවයි. රජතුමා මුරකරුවන්ට දෙන සංඥාවෙන් ඔවුන් පන්දම් රැගෙන ඉහළට එන්නේ මහරහතන් වහන්සේලාට මේ ගැඹුරු බෑවුමේ මඟ පෙන්වීමටයි. රජතුමා හැම භික්ෂුවකටම දන නමා নমස්කාර කරයි. අජාසත් රජුන් රාත්‍රිය ගත කරන්නේ මේ වියන සහිත මණ්ඩපයේ යටතේය. හුදෙකලාව තම වේදනාකාරී මතකයන් සමගය මුරකරුවන්ට පහලින් නැවතීමට ඔහු අනදෙයි. තමාට කරදර නොකර නිදහසේ රැය ගෙවන්නට දෙන්නේයි ඔහු අනකරයි. එහෙත් තමාගේ මනස හා සිතුවිලි හැමදාමත් තමාට වද දෙන බව දැනෙන හේයින් ඔහු නිහඬවම තනිවම සිනාසෙයි. ඔහුගේ රාත්‍රිය නිදි වර්ජිතය තමන් රහතුන් වහන්සේලා හා අවංක වීමෙන් තමා හරිදේ කලායයි ඔහු සිතයි. කතාව පවසද්දී ඔහු කිසිවක් සැඟ වූයේ නැති නමුත් තමා කළ සියලු ආත්මාර්ථකාමී ක්‍රියාවන් ඒ කුරිරු සැලසුම් සහගත ක්‍රියාවන් සඳහා තමා මේ දිවියේ හෝ ඊළඟ දිවියේ ගෙවිය යුතු බව ඔහු නොදන්නවා නොවේයි. තව කොයිතරම් ජීවිත කාල ගණනාවකටදයි ඔහු නොදනී. නමුත් ඔහු දන්නා එක දෙයක් වෙයි. තමා කිසියම් සැනසීමක් ලබන්නේ නම් ඒ බුදුන් වහන්සේ හා උන්වහන්සේගේ ධර්මය හා සංඝයා වහන්සේ නිසාම බවයි. පීඩාලද වේදනාලද තම මනසට ඒ එකම සැනසුම නිසා ඔහු වදනින් කිව නොහැකි තරම් කෘතඥ වෙයි.